අපි අද දින උදේ 8 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් සූදානම් කරලා ආසන්න වශයෙන් 104000ක වැඩිවීමක් වරාය විෂයභාර අමාත්‍ය අර්ජුන රන්තුංග අමාත්‍යවරයා විසින් ඉරදාලා තියෙනවා. ඒක අත්නෝමතික වැඩි කිරීමක් ලෙස අපි සලකනවා. ඊයේ සවස අපි අපට සම්බන්ධ වෘත්තීය සමිතිවල සංවිධානවල සියලුම නියෝජිතයන් එකතු වෙලා තීරණයක් ගනු ලැබුවා. අද උදේ 8 සිට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්න.